තා මරණ මොහොත දක්ෂාකාරයෙන් කළමනාකරණය කරන්න නම් ඔබ මුලින් සද්ධාමෙන් පරිපූර්ණ වෙන්න ඕනේ සිල්පද පහෙන් පරිපූර්ණ වෙන්න ඕනේ අවසාන ඉලක්කය ජයගන්න නම් ඔබ අනිත්‍ය සංඥාවෙන් පරිපූර්ණ වෙන්න ඕනේ පිංහතුනි. එහෙනම් ඔබ අනිත්‍ය කියන කාරණේ ජීවිතයට එකතු කර ගන්න ඕනේ කුමක් නිසාද? මෙන්න මේ රූපයටම බැඳී යන්නා වූ හිත දමණය කරගන්නයි අනිත්‍ය වසන්නාව අපේ ජීවිතයට එකතු කරගන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා කොයි ආකාරයෙන්ද මේ රූපයේ අනිත්‍යභාවය දකින්න කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආයතන හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න. සතර මහා ධාතුව හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න. දෙතිස් කුණුපේ හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න. ආයතන හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්නේ කොහොමද? මෙතන ආයතන හයක් තියෙනවා. මොනවද ආයතන හය? ඇස කණනාසය දිවශරීරය මනස. මේ ඇස කණනාසය දිවශරීරයේ මනස හැටියට කොටස් හයක් කරලා මේ ජීවිතය දකින්න කියනවා. එතන ගියාම සතර මහා ධාතුව හැටියට පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුව හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියනවා. කෙස්ලොම් නිය සම්දත් මේ විදිහට කොටස් 32ක් කරලා දෙතිස් කුණුපය හැටියට මේ රූපය දකින්න කියනවා. දැන් ඔබ හිතන්න ආයතන හැටියට ඔබ මේ රූපය අනිත්‍යභාවය දකිනවා කියලා. මේ ඇස කියන ආයතනය නුවණින් ගන්න. දැන් ඇස් දෙක පියාගෙන මේ ඇස කෙරෙහි ඔබේ සිහිය පිහිටවන්න. මේ ඇස විදර්ශනා නුවණින් දකින්න. ඇස් දෙක පියාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ඔබේ අම්මාගේ මව්කුසට යන්න කියලා. ඔබේ අම්මාගේ මව්කුසේ ගර්භාෂ කුටියේ ඔබ හිර වෙලා වකුටු වෙලා ඉන්න වෙලාවේ අර කලල රූපයක් හැටියට ඉන්න වෙලාවේ ඒ කලල රූපේ ඇසේ ස්වභාවය නුවණින් දකින්න කියනවා. ලේ සරව තැවරිලා රතු පාට වෙලා වැහිලා තියෙන ඇසේ ස්වභාවය නුවණින් දකින්න කියලා කියනවා. ඒ කලල රූපෙට මාස 3ක් මාස 6ක් මාස 9ක් යද්දී ඒ ලේ සරව තැවරුණා වූ කලල රූපයේ තියෙන රතු පාට වැසිලා තියෙන ඇසේ ස්වභාවය නුවණින් දකිමින් ජීවත් වෙන්න කියලා. ඔබ ශල්‍යා ගාරිදි මේ ලෝකෙට බිහි වෙන වෙලාවේ අර ශල්්‍යාගාරයේ හෙදියෝබේ කකුල් දෙකෙන් ඔසවල ගන්නකොට ඒ ලේ සැරව තැවරුණා වූ රතුපාට ඇස් දෙකේ ස්වභාවය නුවණින් දකින්න කියනවා. ළමා කාලේ ලදරු කාලේ තරුණ කාලේ ඔබට තිබුණා වූ ප්‍රභාශ්වර ඇස දෙස නුවණින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ ඔබ මැදි වයසට යද්දී වයෝවෘද්ධ භාවයට පත්වෙද්දී මේ ඇස දුර්වර්ණ වෙලා සුදැවිල්ලා තියෙනවා නුවණින් දකින්න කියනවා. මේ ඇස අන්ධ වෙලා තියෙනවා නුවණින් දකින්න කියනවා. තමාගේම ඇස අන්ධ වෙලා තියෙනවා නුවණින් දකින්න කියනවා. බුදුරජාන් වහන්සේ කියනවා මනසින් මැරෙන්න කියලා. ඒ මල කඳේ තියෙන මල ඇස දෙස නුවණින් දකින්න කියනවා. ඒ මල කඳට දවසක් දෙකක් තුනක් හතරක් පහක් යද්දී ඒ මල ඇස කුණු වෙලා නරක් වෙලා ගඳ ගහලා ඕජාව ගලනවා නුවණින් දකින්න කියනවා. ඒ කුණු වෙච්ච ඇස පුරා නිලමැස්සෝ අහගෙන කනවා නුවණින් දකින්න කියනවා. තමාගේ මැස් දෙකයි මේ දකින්නේ පිංගතුනි. තමාගේ මැස් දෙකේ ස්වභාවයයි මේ දකින්නේ. අවසානයේ මේ ඇස් දෙක සුසාන භූමියට මේ දේහය ගිහිල්ලා දාද්දී මේ දේහය ගිනි තියනවා මේ ඇස් දෙක ගිනි ගන්නවා නුවණින් දකින්න කියනවා. අවසානයේ මේ ඇස් දෙක මහ පොළවට පස් වෙනවා නුවණින් දකින්න කියලා කියනවා. මං ඇහුවොත් ඔබට ආච්චි කෙනෙක් හිටියද කියලා ඔබ මොකක්ද කියන්නේ හාමුදුරුවනේ මට ආච්චි කෙනෙක් හිටිය කියලයි කියන්නේ. මං ඇහුවොත් ඒ ආච්චිට ඇස් දෙකක් තිබ්බද කියලා ඔබ මොකද කියන්නේ? ඔව් අපේ ආච්චිට ඇස් දෙකක් තිබ්බ කියලායි ඔබ කියන්නේ. මං ඇහුවොත් ඒ ආච්චිගේ ඇස් දෙක මේ වෙලාවේ කොහෙද තියෙන්නේ කියලා ඔබ මොකද කියන්නේ? ආච්චිගේ ඇස් දෙක මහ පොළවට පස් වෙලයි තියෙන්නේ පිංගතුණි. ආච්චිටත් මේ වගේ රූපයක් තිබුණා ආච්චිට තිබුණා වූ මේ රූපය මේ වෙලාවේ කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් ඔබ